තෙරුවන් සරණයි. බොහෝ දෙනෙකුගේ ඉල්ලීමක් තිබුණා මෛත්‍රී භාවනාව කරන විදිහ සම්බන්ධයෙන් වීඩියෝ එකක් අරන් එන්න කියලා. ඉතින් අද අපි මේ වීඩියෝ එක අරන් එන්නේ මෛත්‍රී භාවනාවක් හැමෝමත් එක්ක එකට එකතු වෙලා කරන විදිහ ගැන. ඔබට ඇත්තටම අවංකවම හිතේ මෛත්‍රියක් උපදවා ගන්න අවශ්‍යයි නම් මේ කියන අනුපිළිවෙලට ඔබට සූදානම් වෙන්න සිද්ධ වෙනවා. ඔබ සිහියේ තියාගත යුතුයි මෛත්‍රිය කියන්නේ සමත භාවනාවක් කියලා. සමත භාවනාව කියන එක ආවට ගියාට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. සමත භාවනාවක් සාර්ථක වෙන්න නම් ඔබට තේරෙන වචනෙන් කිව්වොත් ඇත්තටම පේ වෙන්න ඕනේ. විශාල වශයෙන් සූදානමක් තියෙන්න ඕනේ. එහෙම නැතුණම් එහෙම නැතිනම් සමතය කියන එක සිද්ධ වෙන්නේ නැහැ. අපිට හිතුන හිතුන විදිහට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි ඒක. විපස්සනාව ඕන තැනකට ඔට්ටු එකක්. ඕන තැනකට පාවිච්චි කරන්න පුළුවන් දෙයක් විපස්සනාව කියන්නේ. හැබැයි සමත භාවනාව එහෙම බෑ. ඉතින් ඒ වුණා වුණත් සමත භාවනාවේ හොඳ පළපුරුද්දක් තියෙන කෙනෙකුට සාමාන්‍යයෙන් ලොකුවට මේ පේවීමක් කියන එක නැති වුණත් යම් මට්ටමකදී සමත භාවනාව පුහුණු වෙන්න පුළුවන්. ඒ වගේම ඔබ මුලින්ම මතක තියාගන්න ඕනේ සමත භාවනාව කියලා කියන්නේ ඒ වෙලාවට විතරක් සහනයක් ගෙනල්ලා දෙන දෙයක්. ඒ භාවනාව ඉවරුණාට පස්සේ ගොඩක් වෙලාවට ඒකෙන් සහනය ලැබෙන්නේ නැහැ. ඒකෙන් ප්‍රයෝජන ලැබෙන්නේ නැහැ. කුසලයක් වෙනවා. ඒකේ විපාක අනාගතයේ කවද ලැබෙයිද කියන අපි දන්නේ නැහැ. සමත භාවනාවෙන් කෙලෙස් ප්‍රහාණය කරන්න බෑ. අපි සමත භාවනාවේ නියැලිලා ඉන්න වෙලාවට හොඳයි. භාවනාවෙන් පස්සේ ඒක ඉවරයි. ඒ නිසා ඔබ මේකට සූදානම් වෙනකොට ඔබට දැන් අවශ්‍ය නම් මෛත්‍රී භාවනාව කරන්න ඔබේ සිරුර පිරිසිදු කරගන්න ඕනේ හොඳින්. සිරුර පිරිසිදු කරගෙන හොඳ ඇඳුමක් ඇඳගෙන එහෙම කරාම මනසට සහනයක් එනවා. හරි අලුත් බවක් එනවා. අන්න ඒක අපි පාවිච්චි කරන්න ඕනේ. ඒ වාසිය පාවිච්චි කරන්න ඕනේ මේ වැඩේට. ඊට පස්සේ මනස නිස්කලංක වෙන තැනක් හොයාගන්න. එහෙම තැනක් නැතිනම් තමන්ගේ gedara බාහිර කරදර වලින් අඩු අනිත් අයගේ කරදර වලින් අඩු, ශබ්ද වලින් අඩු, මනසට සහනයක් ගෙනහැලා දෙන තැනක්, පිරිසිදුව පිළිවෙලකට සකස් කරපු තැනක් හොයාගන්න. තමන්ගේ නිදන කාමරේ අවුල් වෙලා තියෙනවා නම් සමත භාවනාවට හරියන්නේ මොකද ඒ අවුල් අපි අපි හිතනවා අපි ඇස් පිහා ගත්තාම හරියනවා කියලා නෑ. ඒ අවුල් පරිසරය දැනටමත් මනසට සංඥාවක් විදිහට ගිහිල්ලා ඉවරයි. ඒක මනසට බලපානවා. ඒ නිසා ඔබේ කාමරේ ඇවිස්සලා පිළිවෙල වෙලා නම් ඒ භාවනාව හරියන්නේ නැහැ. එහෙනම් ඔබ කාමරය හොඳින් පිරිසිදුව පිළිවෙල කරගන්න ඕනේ. ඒ වගේම නිඳන ඇඳ නැතුව බිම වෙන තැනක් තියනවා නම් වඩාම හොඳයි. නැතිනම් නිඳන ඇඳ පාවිච්චි කරන්න. හැබැයි ලොකු ලොකු සටනක් දෙන්න වෙනවා නිදන ඇඳේ භාවනා කරන්න. මොකද යටි හිත දන්නවා නිදන ඇඳ කියන්නේ මොකද්ද කියලා. ඊට පස්සේ ඔබ ඉඳ ගන්න කුෂන් එකක් පාවිච්චි කරනවා නම් හොඳයි. මොකද අපි තාම පුංචි ළමයිනේ භාවනාවට. එතකොට රිදෙනවා නිකම්ම බිම ඉඳගත්තාම. ඒ නිසා කුෂන් එකක් පාවිච්චි කරන්න. මම කලින් වීඩියෝ එකකදී පරයන්කෙන් ඉඳ ගන්න විදිහ කියා දීලා තියෙනවා. ඒක බලපු අයට ඉඳ ගන්න විදිහ ඒ විදිහට හදා ගන්න පුළුවන්. නැත්තම් ඔබ දැනට පුරුදු වෙලා ඉන්න පහසු විදියකට ඉඳ ගන්න. හැබැයි බිත්ති වලට හේතු වෙලා කණු වලට හේතු වෙලා නම් මේක කරන්න බෑ. නිින්ද යනවා එතකොට. ඒකයි මං කිව්වේ අවංකවම වැඩක් කරන්න ඕන නම් ඔබ අවංක වෙන්න ඕනේ ඔබේ හිතට. ඔබ ඔබේ හිතටම වංචා කරගෙන භාවනාවල් දියුණු වෙන්නේ නැහැ. ඉතින් බිත්ති හොයන්න එපා හේතු වෙන්න. මම ඔකට කියන්නේ කොන්දපණ නැතිකම කියලා. බිත්තියක් අවශ්‍ය නැහැ අපිට භාවනා කරන්න. බිත්තියකට හේතු නොවි ඔබ පහසුවෙන් ඉඳ ගන්න ඕනේ. ඒකට කියන්නේ ඉරියව්ව සමබර කරගෙන ඉඳ ගන්නවා කියලා. හරියට උලක් උඩ ඉඳගත්තා වගේ අඩමානෙට ඉඳ ගන්න එපා. ඒකෙන් භාවනාවක් වෙන්නේ කකුල් දෙක තියාගන්න විදිහයි ඉඳගෙන ඉන්න විදිහයි ගැන තමයි ඊට පස්සේ ඔළුවේ වැඩ කරන්නේ. එහෙම මේ මොකද සමතය කියන්නේ සංසිඳීමක් කරා යන ගමනක්. එතකොට අපි මනස සංසිඳවා ගන්න මුලින්ම මේ කායික ඉරියව්ව සංසිඳව ගන්න ඕනේ. ඉරියව්ව පහසු ආකාරයකින් පවත්ව ගන්න ඕනේ. ඉඳුම් හිටුම් පහසුව දෙන්න ඕනේ. හොඳට Tamanට විනාඩි 20ක් විතර ඔබ කැමති ප්‍රමාණයක් මෛත්‍රී කරන්න තෝරගන්න වේලාව අනුව පහසුවෙන් ඉරියව්ව මාරු කරන්න නැතුව ඊටාම සැහැල්ලුවෙන් හරියට අපි නිදාගන්න ඉරියව්වට ගියාම කොච්චර සහනයක් විඳිනවද සැහැල්ලුවක් අන්න ඒ වගේ සැහැල්ලුවක් එන්න ඔබ පරයන්කේ හදා ගන්න ඕනේ ඉඳ ගන්න ඕනේ මොන ක්‍රමයකට හරි එහෙම ඉඳගෙන ඔයාගේ ඔයගොල්ලන්ගේ අත් දෙක උකුල උඩ තියාගන්න. වම් අත උඩ දකුණු අත වගේ හොඳයි. ඇස් දෙක තද කරන්නේ නැතුව සාමාන්‍ය විදිහට පියාගන්න. ඊට පස්සේ හොඳ ගැඹුරු දීර්ඝ හුස්මක් අරගෙන හෙලලා ඔබේ හිතයි කයයි දෙක සැහැල්ලු කරගන්න. දැන් මං මේ කියන දෙයට හොඳින් ඇහුම්කම් දෙන්න. ඔබ තේරුම් ගන්න ඕනේ අපි මේ කරන්න හදන්නේ මෛත්‍රී භාවනාව කියලා අපි මේ කරන්න හදන්නේ මම මාත් එක්ක තමයි මුලින්ම හිතවත් වෙන්නේ. මෛත්‍රිය කියන්නේ හිතවත්කම. ඉතින් මම මට නම් මුලින්ම මෛත්‍රී කරන්නේ මං මුලින්ම මාත් එක්ක හිතවත් වෙන්නයි මේ හදන්නේ. මං මගේම හිතවතා වෙන්නයි මේ හදන්නේ. මං මට ආදරය කරන්නයි මේ හදන්නේ. මං මාත් එක්ක යාළු වෙලා ඉන්නයි මේ හදන්නේ කියන එක ඔබේ මනසට දැනෙන්න ඕනේ. ඒක ඔබේ හිතට කාවැදිලා දැනෙන්න ඕනේ. එතකොට අපි කලින් මෛත්‍රී භාවනාව සම්බන්ධ වීඩියෝ එකකදී සඳහන් කළා අපි මෛත්‍රී භාවනාවට ගොඩාක් වාක්‍ය පාවිච්චි කරන්නේ භාග්‍යවතුන් වහන්සේ අනුමත කළ වාක්‍ය හතරක් තියෙනවා කියලා මම සඳහන් කළා. අන්න ඒ වාක්‍ය හතර තමයි අපි මෙතනදී පාවිච්චි කරන්නේ. වාක්‍ය හතර තමයි මම වෛර නැත්තෙක් වෙම්වා මම තරහ නැත්තෙක් වෙම්වා මම නිදුක් නිරෝගී වෙම්වා මම සුවපත් වෙම්වා මේ තමයි ඒ වාක්‍ය හතර එතකොට ඔබ මම වෛර නැත්තේක් වෙම්වා කියලා හිතනකොට ඔබට දැනෙන්න ඕනි වෛරය කියන මානසික తත්වයේ ස්වභාවය සහ ඒ වෛරය කියන මානසික తත්වය නැතිවීමෙන් ඔබේ මනසට දැනෙන සුවය ඔබේ මනසට දැනෙන සහනය ඒක ඔබට දැනෙන්න ඕනේ. ඒ වෛරය නැති වුණොත් ඔබට දැනෙන නිදහස මොන වගේද කියලා ඔබට දැනෙන්න ඕනේ. අපි හැම කෙනෙක්ගේම වගේ මනස්වල වෛරය හට අරගෙන තියෙනවා. එතකොට ඒ අතීතය ඔබට සිහි වෙන්න ඕනේ. වෛරය මනසට ආවහම අපේ මනස ඇවිලෙන හැටි. ඒක පහසුවක් නෙමෙයි. ඒක සහනයක් නෙමෙයි. ඒක සුවයක් නෙමෙයි. එතකොට මම වෛර නැත්තේක් වෙම්වා කියනකොට ඔබට ඒ වෛරී හැඟීම ඒ පීඩාව නැතිවීමෙන් ඔබේ මනසට දැනෙන සුවය ඔබට දැනෙන්න ඕනේ. ඊළඟට දෙවැනි වාක්‍ය මම තරහ නැත්තේක් වෙම්වා. එහෙම කියනකොට ඔබට දැනෙන්න ඕනේ ඔබට තරහ ගිය වේලාවක දැනුණ පීඩාව සහ ඒ තරහ නැතිවීමෙන් ඔබට දැනෙන සහනය, ඔබට දැනෙන සුවය, ඔබට දැනෙන නිදහස ඔබට දැනෙන්න ඕනේ. තරහ ගිහිලා තියෙනවනේ අපි හැමෝටම. තරහ ගිය වෙලාවට බලන්න අපි මොනතරම් ව්‍යාකූල වෙනවද? ඒක සුවයක් නෙමෙයි. ඒක සැපයක් නෙමෙයි. ඒ තරහ හැඟීම අපේ මනසෙන් අයින් වුණොත් අපිට දැනෙන සහනය කොයි තරම්ද කියලා ඔබට දැනෙන්න ඕනේ. ඊළඟට මම නිදුක් නිරෝගී වෙම්වා කියලා කියනකොට ඔබට දැනෙන්න ඕනේ මොන දුකක් නැතිවීම ගැනද මේ නිදුක් කියලා කියන්නේ. මොන රෝගී තත්වයක් නැතිවීමද මේ නිරෝගී කියලා කියන්නේ කියන එක පැහැදිලිවම ඔබේ මනසට දැනෙන්න ඕනේ. අපි හිතමු නිදුක් කියලා කියන්නේ කායික දුක් නැතිවීම කියලා අපිට ගන්න පුළුවන්. නිරෝගී කියලා කියන්නේ කායික රෝගී රෝග නැතිවීමෙන් කියන අදහස ගන්න පුළුවන්. ඒ වගේම ඕනනම් මානසික දුක් මානසික රෝග නැතිවීමෙන් ලැබෙන තත්වයක් අපිට අදහස් කරන්න පුළුවන්. කොහොම වුණත් ඔබ නිශ්චිත දෙයකට මනස ફોකස් කරන්න ඕනේ. නිදුක් නිරෝගී කිව්වහම අපැහැදිලි බොඳ වුණු රූපයක් නම් ඔබේ මනසට යන්නේ එතන ඒ මෛත්‍රී චිත්තය හරියට වැඩ කරන්නේ නැහැ. අපි හිතමු ඔබ මෙතනදී අරමුණු කරන්නේ කායික දුක්. අපි අසීමිතව කායික වේදනා විඳිනවා. ඒ කායික දුක් නැතිකම තමයි මට අවශ්‍ය. අපි කායිකව රෝග රෝග පීඩාවලට මුහුණ දීලා තියෙනවා. ඒ රෝග පීඩා නැති වුණොත් මට මට දැනෙන සුවය තමයි මම මේ නිරෝගීකම කියලා මෙතන අදහස් කරන්න කියන එක ඔබට හිතන්න පුළුවන්. එතකොට මම නිදුක් නිරෝගී වෙම්වා කියනකොට ඔබේ මනසට දැනෙන්න ඕනේ කායික දුක් නැතිකම සහ කායික රෝග නැතිකමෙන් ඔබේ මනසට දැනෙන සහනය ඔබට දැනෙන්න ඕනේ. ඊළඟට හතරවෙනි වාක්‍ය. මම සුවපත් වෙම්වා කියලා කියනකොට ඔබ ඒ හිතන්නේ මොන වගේ සුවපත් බවක්ද කියන එක පැහැදිලිවම ඔබේ මනසට දැනෙන්න ඕනේ. ඒක කායික සුවපත් බවක් වෙන්න පුළුවන් මානසික සුවපත් භාවයක් වෙන්න පුළුවන් ඒ දෙකම වෙන්න පුළුවන් එකක් වෙන්න පුළුවන් මොකක් හරි එක්ක කායික සුවය එක්ක මානසික සුවය නැත්නම් දෙකම ඔබට අරමුණු කරන්න පුළුවන් එතකොට අපි කායික සුවයක් නොවිඳ මානසික සුවයක් නොවිඳ ගෙවපු අතීතය ඒ පීඩාව ඔබට සිහි වෙනවත් එක්කම ඒක නැතිවීමෙන් ඔබට දැනෙන සුවය කොයි තරම්ද කියන එක ඔබේ මනසට කා වැදිලා දැනෙන්න ඕනේ. ඒ වාක්‍ය මෙනෙහි කරනකොට ඒක ඔබට දැනෙන්න ඕනේ. අන්න එතකොටයි ඔබ ඔබට සැබෑවටම ආදරය කරන්න පටන් ගන්නෙ. ඔබ ඔබත් එක්ක හිතවත් වෙන්නේ අන්න එතකොටයි. ඔබේ හිතේ ඔබ ගැන හිතයිෂීකමක් හිතවත්කමක් ඇති වෙන්න යන්න එතකොටයි. ඔබට ඔබත් එක්ක යාළු වෙලා ඉන්න පුළුවන් වෙන්න යන්න එතකොටයි. ඉතින් අපි මෛත්‍රී භාවනාවේදී මුලින්ම Tamanටනේ මෛත්‍රී කරන්නේ. ඊට පස්සේ බාහිර චරිතවලට මෛත්‍රී කරද්දිත් ඔන්න ඔය මානුෂීය හැඟීම ඒ විදිහටම ඒ වාක්‍යයට අදාළව ඔබේ මනසට දැනෙන්න ඕනේ. එතකොට තමයි හරියටම මෛත්‍රී භාවනාව කියන එක වැඩෙන්නේ. එහෙනම් අපි දැන් විනාඩි කිහිපයක් ඒ විදිහට මෛත්‍රී කරමු. හොඳ හුස්මක් ගන්න. අපි මුලින්ම Tamanටයි මෛත්‍රී කරන්නේ. මං මේ සජ්ජායනා කරන විදිහට ඔබත් ඔබේ හිත සංසුන් වෙන විදිහට තැම්පත් වෙන විදිහට මනසින් මෙනෙහි කරන්න වචනයෙන් කියන්න එපා. මම වෛර නැත්තෙක් වෙම්වා. මම තරහ නැත්තෙක් වෙම්වා. මම නිදුක් නිරෝගී වෙම්වා මම සුවපත් වෙම්වා මම සුවපත් වෙම්වා මම සුවපත් වෙම්වා මම වෛර නැත්තෙක් වෙම්වා මම තරහා නැත්තෙක් වෙම්වා මම නිදුක් නිරෝගී වෙම්වා මම සුවපත් වෙම්වා මම සුවපත් වෙම්වා මම සුවපත් වෙම්වා මම සුවපත් වෙම්වා මම සුවපත් වෙම්වා ඒ විදිහට විනාඩි දෙක තුනක් ඔබ ඔබට මෛත්‍රී කරන්න. අපි ඔබේ ගුරුවරයෙක් ඔබ තෝරාගත යුතුයි. එක ගුරුවරයෙක් තෝරගන්න. ඒ ගුරුවරයා ප්‍රියමනාප මුහුණින් ඔබේ ඉදිරියේ ඉන්නවා කියන හැඟීම මවාගෙන ඔබ ඒ ගුරුවරයටයි දැන් ඔබ මෛත්‍රී කළ යුත්තේ. අපි පටන් ගනිමු. මා මෙන්ම මාගේ ගුරුවරයාද වෛර නැත්තෙක් වේවා තරහ නැත්තෙක් වේවා නිදුක් නිරෝගී เววา สุปัต เววา สุปัต เววา สุปัต เววา මා මෙන්ම මාගේ ගුරුවරයාද වෛර නැත්තෙක් වේවා තරහ නැත්තෙක් වේවා නිදුක් නිරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා ඔය විදිහට විනාඩි දෙක තුනක් ඒ ගුරුවරයාට මෛත්‍රී කරන්න දැන් ඔබ ඔබේ හොඳම යාළුවෙක් තෝරගන්න. එක යාළුවෙක්. ඒ යාළුවා ඔබ ඉදිරියේ ප්‍රියමනාප මුහුණින් ඉන්නවා කියන හැඟීම ඇති කරගෙන මේ විදිහට මෛත්‍රී කරමු. මා මෙන්ම මාගේ යහලුවාද වෛර නැත්තෙක් වේවා තරහා නැත්තෙක් වේවා නිදුක් නිරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා මාමෙන්ම මාගේ යහළුවාද වෛර නැත්තෙක් වේවා තරහා නැත්තෙක් වේවා නිදුක් නිරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා දැන් ඔය විදිහට විනාඩි දෙක තුනක් ඒ අහලුවාටත් මෛත්‍රී කරන්න දැන් ඔබ ඔබේ දෙමව්පියන් ජීවත්ව ඉන්නවනම් දෙමව්පියෝ සිහි කරගන්න. දෙමව්පියෝ ජීවත්ව නැතිනම් සහෝදරයෝ වගේ ළඟින් ඉන්න අය. එක්කෙනෙක් හෝ දෙන්නෙක් ඔබ ඉදිරියේ ප්‍රියමනාප මොහොනින් ඉන්නවා කියලා හිතාගෙන ඒ අයට මෛත්‍රී කරමු. මා මෙන්ම මාගේ දෙමව්පියෝද වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා නිදුක් නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මා මෙන්ම මාගේ දෙමව්පියෝද වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා නිදුක් නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා දැන් ඔය විදිහට විනාඩියක් දෙකක් ඒ අයට මෛත්‍රී කරන්න දැන් ඔබත් එක්ක සුළු අමනාපයකින් ඉන්න. ඔබේ හිතේ හෝ ඒ කෙනාගේ හිතේ පුංචි හෝ තරහක් අමනාපයක් තියෙනවා කියලා හිතෙන කෙනෙක් තෝරගන්න. අපි ඒ අය වෛරී සහගත අය විදිහට පාවිච්චි කරනවා. එහෙම කෙනෙක් ඔබ ඉදිරියේ ප්‍රියමනාප ස්වරූපයෙන් ඉන්නවා කියන හැඟීම ඇති කරගෙන ඒ කෙනාටත් මෛත්‍රී කරමු. මා මෙන්ම මා කෙරෙහි අමනාප වූ මේ පුද්ගලයාද වෛර නැත්තෙක් වේවා තරහ නැත්තෙක් වේවා නිදුක් නිරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේ අමනාප වූ මේ පුද්ගලයාද වෛර නැත්තෙක් වේවා තරහ නැත්තෙක් වේවා නිදුක් නිරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් ඒ විදිහට ඒ කෙනාටත් විනාඩියක් දෙකක් මෛත්‍රී කරන්න. දැන් ඔබට රිසිනම් ඔබට කැමැත්තක් තියෙනවා නම් ලෝවැසි සියලු සත්වයෝම අරමුණු කරලා ඔය විදිහටම මෛත්‍රී භාවනාව කරන්න පුළුවන්. අපි මේ ඉදිරිපත් කළේ සරල ලේසි ක්‍රමයක්. ඔබට කැමති විදිහකට ඒ රටාව තෝරගන්න පුළුවන්. අපි දැන් සියලු සත්වයන්ටම මෛත්‍රී කරමු. මා මෙන්ම සියලු සත්වයෝම වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා නිදුක් Nirogi Vitva Suapat Vitva Suapat Vitva Suapat Vitva Suapat Vitva, Suapat suapat wetwa suapat wetwa suapat wetwa